ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨං විඛෝ මංගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි කුලෝකාග්‍ර වූ භාග්‍යවත් හරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්්‍ය රාජෝත්තමයන් වහන්සේ විසින් මෙයින් අවුරුදු 2586කට පෙර ඇසලකුර පසළොස්වක් පොහෝ දවසේදී දසදහසක් සක්වලක එක හඬින් ඇසෙනසේ පවත්වා වදාළ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවේ ශ්‍රේෂ්ඨ සූත්‍ර පාඨයේ કોઈ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනි. අතලපුර පසළොස්වක පොහොව දවසේ බෞද්ධයන්ට වෙසක් පොය මෙන්ම සාරාණීය උපෝසත දවසක් සාරා සංකේයේ කල්පලක්ෂයකට අධික කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදු වීම සඳහා මහා බෝධිසත්වයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝකව කම්පාවෙද්දී පස්චිම භවයෙහි ප්‍රතිසන්දිග්‍රහණය කොට වදාළේ අසලපුර පසළොස්වක් බොහෝ දවසකයි මේ කාරණු 2600 විසි එකකට ඉස්සෙල්ලා සිද්ධියක් එවාගෙම පස්චිම භවයෙහි උත්පත්ති මංගල්‍යයෙන් පසුව අවුරුදු 29ක් ජීවිතයේ ගෙවා අභිනිෂ්ක්‍රමණය කොට අති උත්තම ශ්‍රේෂ්ඨ ප්‍රෞර්ජා භූමියට පැමිණවදාලේ අසලපුර පසළොස්වක පොහොව දවසේයි සේම ලෝතුරා බුදුබාටපත් වී යමාසයෙන් පසුව දසදහසක් ලෝක ධාතුවට ඇසෙනසේ සියලු ਸਰවඥන් වහන්සේලා පවත්වන අනුත්තර ධර්ම චක්‍රය වන ධම්ම චක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ පවත්වා වදාළේ ඇසල කුල පසලස්කක් පොහෝ දවසකයි ශ්‍රී සද්ධර්මයේ ලොවට උදා වුණේ එදිනයි ආදි මහා සංඝරත්නයේ පාළුණේ මේ ඇසල කුල දවසේදීමයි සාහලබද්ද කුමාරයන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ ඇසල කුවේ දවසේමයි ශ්‍රී ලංකා දීපේහි දෙවියන් බ්‍රහ්මයන් මිනිසයන් දොළොස් කෝටියක් රහත් ඵලයේ පිහිටුවමින් ආචාර්යමත් ප්‍රාත්‍යාරි සහිතව රුවන්වැලි චෛත්‍යරාජන් වහන්සේ තුල ලෝණයක් සරුවක් නිදාතුන් වහන්සේ උදුරස් විහිදුමින් වඩා හිඳුන ලද්දේ අදවාගේ ඇසළ පොයේ දවසකයි මේ විදිහේ ආචාර්යමත් සිදුවීම් තුලින් පූජනීයත්වයට පත් වූ ඇසළ පොයේ දවසේදී බෞද්ධයන් වශයෙන් නිතර ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවට සවන් දෙන්න බොහෝ සෙයින් සැලසි වෙනවා. දැන් මේ වේලාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ පූර්ණ විවරණයක් නෙවෙයි අපි ඉදිරිපත් කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ තාම සරල ධම්මගක් ගැන හැඳින්වීමයි. සින්නතුන් අහලා තියලා නේද? මහා සාගරයේ යදුන් 84000ක් ගැඹුරයි කියලා. දැන් අද කාලේ යදුන් 84000ක් ගැඹුරු මනින්ද සමතෙක් නැහැ. නමුත් මේක ඈත ආතීතයේ තිබුණු සම්මතයක්. මේ මහා සාගරයේ යදුන් 84000ක් ජඹුරයි කියුවාම පටන් ගැනීමේ සිටම ඒ යදුන් 84000 ජඹුරයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවඥන් වහන්සේ මහාරාද සූත්‍රාන්ත දේශනාවේදී පැවැත්වුවේ මහා සමුද්‍රය එකතනින් ගැඹුරු නොවි අනුපිළිවෙලෙන් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ ශාසනය එක තැනින්ම අරිහත්ත්වයටපත් නොවි ඉසරණේ පටන් අනුපිළිවෙලින් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ ප්‍රතිපදා කියන මේ අනුපිළිවෙලින් ශික්ෂාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ක්‍රියා පිළිවෙත අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා අධික්‍රමය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා මෙන්න මේක නිසා ඒ සාධක කරගෙන ගාම්භීර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධව අරිහත් මාර්ගඥානීය තරම් ගැඹුරු තැනක් නොව එදිනෙදා ජීවිතයේ තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කළ යුතු ආකාරය ගැන තාම සරල ඇඳීමක් මේ ධර්ම දේශනාවෙන් අප බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ තිසරණ සමාදානයේදීම බෞද්ධයා අවතීර්ණය වන්නේ දැසගන්නේ තියර නඟන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැක්කන මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි ඉදම් කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං මහණෙනි මේවනාහි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආරි සත්‍යයි අයමේව අරියෝ අෂ්ඨාංගිකෝ මග්ගෝ මේ කියනු ලබන ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි සේයතිදං ඒ කවරක්ද සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යාභාවක නෛර්යානික කුසල නිවරදි දෘෂ්ටිය සම්මාදිට්ඨියයි යාභාවක කුසල නිවරදි කල්පනාව සම්මා සංකල්පනාවයි යාභාවක නියානික කුසල යාපත් වචනේ සම්මා වාචාවයි එවැගේම යාභාවක නියානික කුසල යහපත් ක්‍රියාව සම්මා කම්මන්තයයි යාථාවක නියාමික කුසල යහපත් ආජීවය ජීවත් වීම සම්මා ආජීවයයි. ඒ වගේම යාථාවක නියාමික කුසල යහපත් උත්සාහය සම්මා වායාමයයි. යාථාවක නියාමික කුසල උතුම් සිහිය සම්මා සතියයි. යාථාවක නියාමික කුසල යහපත් එකදත්වය සම්මා සමාධියයි. මේ යාකාවත නීයානික කුසල කියන වචන තුන බොහෝ සෙයින් අර්ථ කතාවල දක්වන වචන තුනක්. ඒක අපි තෝරා ගන්නට ඕනේ. සම්මා දිට්ඨිය යාකාවත කියන්නේ කුමක්ද? යාකාවත කියන්නේ නිවැරදි කියන තේරුමමයි. නීයානික කියන්නේ නිවන දක්වා යොමු කරන කියන තේරුමයි. කුසල කියන්නේ අකුසල් නැසන කියන තේරුමයි. යහපත් කියන්නේ සියල්ලට පොදු වචනයයි. එතකොට සම්මාදිට්ඨිය නම් නිවැරදි වූ කුසල් වූ නිවනට පමුණවන්නා වූ නිවන දක්වා පමුණවන්නා වූ යහපත් දැක්ක දැක්ම සම්මාදිට්ඨියයි. මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යාථාවක නීයානික කුසල කියන වචනේ තුන තේරුම. යාථාවක කියන්නේ නිවැරදි. අයාථාවක කියන්නේ වැරදි. නීයානික කියන්නේ උද්දේගයා පියවරෙන් පියවර දිව්‍ය මානුෂ බ්‍රහ්මාදී සැපයට පමණක් නොව නිවන දක්වාම ගෙනියනු ලබන නිසා නීයානික කියේ. කුසල කියන්නේ අයහපත්දේ නැසෙන යහපත්දේ මතු කරන උතුම් පිළිවෙතට කියන කුසලයේ කියේ. ඊළඟට සම්මා කියන මේ වචනය තේරුමයි ඒ වචන තුනකින් දැක්කේ. සම්මා කියන්නේ යාතාවක. සම්මා කියන්නේ නීයානික. සම්මා කියන්නේ කුසලයේ ඒක අපි පැහැදිලි කරගන්න කියන නිවැරදි දිට්ඨිය, නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි මේ ක්‍රියාව, නිවැරදි ජීවිතය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය කියලා. ඉතින් මෙන්න මේ තේරුම් අනුව ආර්ය අෂ්ටාංග මාර්ගය අපි බොහොම සරලව වටහා ගන්නට ඕනේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙවියන් සෑත, මරුන් සෑත, බඹුන් සෑත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන්ට සමස්ත ලෝකයේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරිය කෙනෙමි උතුම් වචනින් ආමන්ත්‍රණය කර ඒ ආර්ය වූ සරුවඥන් වහන්සේගේ මාර්ගයේ දැරින් ආර්ය මාර්ගය අංගකට දැරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක තේරුම එවාගෙම බුදුවරු පසේ බුදුරු රහතන් වහන්සේලා සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා නිවැරදි ආභෝධයක් ලබාගත් බැවින් නිවැරදි ජීවිතයක් උදාපත් කරගත් බැවින් ආර්ය කියන මේ වචنين භාවිතා කරේ හඳුන්වනවා. ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාද සසු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද ආර්ය භාවයට පැමිණෙව මාර්ගය නිසා මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අනිත් කාරණය ලෝකේ යම්තා මාර්ග ප්‍රතිපත්තිය ඇතුළේ ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. ඉන්නතුන් දන්නවානේ ධම්මපදයේ 20 වෙනි මාර්ග වර්ගයේ මුල්ම ධාතාවේ තියෙනවානේ. කොහොම ලස්සන එමන ඒ කියන්නේ මක්කානක්ඛංගිකෝ සෙත්තෝ තක්ඛානං චතුරෝ පදා විරාගෝ සෙත්තෝ ධම්මානං විපදානං චක්කුමා මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් අතරින් කදා හතරක් ඇති ආරි සත්‍ය හතර ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් නිරෝධ නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දෙපාර්තුන් අතුරින් පසස් ඇති සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ තේරුමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන සීලෝම මාර්ග අතරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියයි. අපි සලකා බලන්නට ඕනේ. ඉසරණේ සමාදානයේ පටන් බෞද්ධ පිළිවෙත් මඟ සකස් වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලැබෙන්නේ මාර්ග සිත් හතරේ ඵල සිත් හතරයි. ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලැබෙන්නේ සෑම කුසල කෘත්‍යයක් පාසා. ඒ කියන්නේ කෙතරණ සමාදානයේ පටන් සෑම කුසල් චිතකදීම ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. හැබැයි තවත් දතිරිතා වැඩගත් බෙදීමක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තුනකට දෙන් කරනවා. ඒකනේ සීල සමාධි ප්‍රඥා බෙදීම වෙනයි. තවත් කියනවා බෙදීම් තුනක් වේගෙයි. එකක් කල්ැතු වටාගෙන තිබීම මේ අපේ ධර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ පංචාංගික මාර්ගය, අට්ඨාංගික මාර්ගය, සර්ව සංග්‍රහයක මාර්ගය කියලා කොටස් තුනක් මේකේ තියෙනවා. පංචාංගික මාර්ගය, අට්ඨාංගික මාර්ගය, සර්ව සංග්‍රහයක මාර්ගය. මේ ලැබෙන්නේ අවස්ථා තුනට ඒ සිත් අනුවයි. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්ය අෂ්ටාංගික ආදි මාර්ගයක් තියෙනවා. අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග අටක් ඇති අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. සර්ව සංඝායක මාර්ගය කියන්නේ සෑම කුසල කෘත්‍යයක් පාසාම මේ මාර්ගාංග යෙදෙන බැවින් ඒ හැම කුසලයක්ම කුසලයකට ඇති ඡායසික ධර්මات එක්කම මාර්ග කියන වචنين භාවිතා කරනවා. දැන් අපි සලකා බලමු. දැන් මේ පින්නතුන් පංචිල් සමාදන් වුණා නේද? මේ පංචිල් සමාදන් වීමට පළමුවෙන් සාදුකාර දුන්නා. මේ සාදුකාරයේ තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට নমස්කාරය කියවනේ. নমස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට තිසරණ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන. ඊළඟ පංච සීලයේ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වුණා. අපි සලකා බලමු. මෙතන තියෙනවා පංචාංගික අෂ්ටාංගික ਸਰව සංගායක කියන කොටස් තුනම. ඒ කියන්නේ සාධුකාර දෙන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කොයි විදිහේ කුසල් සිතක්ද කියලා බලන්න. ඒ කුසල් සිත වශයෙන් තුනුරුවන් මේ ගුණ සිහියට නගාගත් සෝමනස්සසාගත සිතක් ඥාන සංප්‍රයුක්ත සිතක් එතන තියෙනවා. සෝමනස්සසාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිතක් එතන තියෙනවා. ඒ සිතේ තියෙනවා ධර්මතා සියල්ල 34ක්. ඒ වගේම අභිධර්මයේ ගන්න පින්න තුන දේශයෙන් මතක් කරගන්න පුළුවන්. දැන් ඒ චිත්තචෛතසිකයන් සම්බන්ධ විස්තර ඔක්කොම කියන්න අපි කාලෙ ගන්නෙ නැහැ. නමුත් එතන තියෙනවා ධර්මතා 34ක්. අන්‍ය සමාන චෛතසික 13යි, සෝබන සාධාන 19යි, 32යි, ප්‍රඥාවයි 33යි, කුසාසිතයි 34යි. මේ 34 මතක තියාගන්න කැටි. මේ ධර්මතා 34 තියෙනවා මාර්ගාංග පහක්. ඒ මොනවද? මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨියයි. මේ ධර්මතා 34 තියෙනවානේ කුසල විකාරකය මේක සම්මා සංකල්පනාවයි. මේ ධර්මතා 34 තියෙනවානේ වීරිය මේකට කියනවා සම්මා වායා. මේ ධර්මතා 34 තියෙනවා එළඹ සිටි සිහිය, සාදු කියන සිහිය ඒක සම්මා සතියයි. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා ඒ සිත එකඟත්වයට පමුණවන ඒකාග්‍රතාවය ජයතිකේ. ඒක සම්මා සමාධියයි. ඒමක් නිසාද ඒ වේලාවේ තියෙන සාදුකාර දීමේ කුසාසිතේ ඥානයේ ව ප්‍රඥා චෛතසිකය අමෝ චෛතසිකය ගාථාවකයි. නෛර්යානිකයි කුසලයි. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියේ ව ප්‍රඥාව නිවැරදි. නිවැරදි දිට්ඨිය එවාගෙම නෛර්යානික දිට්ඨිය එවාගෙම කුසල සම්මා දිට්ඨියක් එතන තියෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨි. එවාගෙම මෙතන තියෙන සාදුකාර දීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා සංකල්පන තුලින් එක. ඒ කියන්නේ සාදුකාර දෙනකොට අපේ හිත වැඩ කරන්නේ සාදුකාර දීමෙන් අපට නිවන් මඟ අවදි වෙනවා ආලෝක වෙනවා නිවන් දකින්න හේතු වෙනවා කියන සත්‍යය. අන්න නෙක්ඛම් සංකල්පනාව. අනිත් කාරණයේ අපි යමක් නොහිතුවත් ඒ වෙලාවේ අපේ සිත අකුසලයේ කෙරෙන් අකුසල සිතිවිලි කෙරෙන් නික්මුණා. එනිසා එතන තියෙන කල්පනාව නෙක්ඛම්ම සංකල්පනාව. ඒ සාධුකාර දෙනකොට මේ අනිත් පැත්ත සාධුකාර දෙනවා නේද කියලා සිතේ යලකෝ සංසිඳීමක් වෙනවා මෛත්‍රී කෘත්‍යයක. එතකොට අව්‍යාකාර සංකල්පනාව. ඒ සාධුකාර දෙන වෙලාවේ කිසියම් කෙනෙකුගේ හිතේ නෑ තරහක් ව්‍යාපාදයක් අනුන් නැසන වමසන අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා සාගර සිටිලි නැහැ අවිහිංසා සාගර එනිසා සම්මා සංකල්පනායතනකේ ඒ වගේම සාදුකාර දෙන්නේ එතන හිතේ වැඩ කරනවා උතුම් වීර්යයක්. සාදුකාර දෙන්නේ ශබ්ද නගලා ඊර්ෂිතකින් වීර්යයක් කියනවා. ඒක සම්මා වායාම. එතන කියනවා සාදුකාර දෙන වෙලාවේදී නූපන්න අකුසල් උපදින්නේ නැහැ. උපන්න අකුසල් යට වෙනවා. නූපන්න උතුම් කුසලයක් උපදිනවා. උපන් කුසල වැඩිනවා. මෙන්න සම්මා වායාම. ඒ වගේ මේ වෙලාවේ මේ සාදුකාර දෙන්න දුකත් නගා ගන්නවනේ ඒ දුහත් නගා ගන්න එලාවේ අපේ සිතේ පහළවන්නේ තුනුරුවන් කෙරේ ප්‍රසාදවත් සිත. තුනුරුවන්ගේ ගුණ සිහි වෙලායි සාදුකාර දෙන්නේ. ඒ වෙලාවේ සම්මා සතිය අපට පිළිලා තියෙනවා. ඒ වගේම එකඟත්වය එතන පිහිටා තිබෙනවා. මේක නිසා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාදුකාර තුල තියෙනවා. බලන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේනේ සාධුකාර දුන්නේ. ඒ වගේම නමස්කාරයේ කියන වෙලාවේ චිත්ත වීතියක් චිත්ත වීතියක් ගානේ ජවන් සිතක් ජවන් සිතක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංචාංගික මාර්ගය උතන ලැබෙනවා ලැබෙනවාමයි. ඊළඟට අපි චිත්තකල සමාදාන වෙනවා නේද? ඒ චිත්තන සමාදානයේදී සමාදාන වෙන්නේ වචනයක් වචනයක් වාසාම අපේ సంతාන තුළ මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පාණාතිපාතා වේදමණී ශික්ෂාපදයේ කියවෙනකොට හිතින් චේතනාව පිහිටුවා ගන්නකොට මාර්ගාංග හයක් පහළ වෙනවා. ඒ මොනවද මාර්ගාංග හය? අර වගේම සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සිතකින්නේ සමාදන් වුනේ. ඒ සමාදන් වෙනකොට ධර්මතා තියෙනවනේ 34ක්. එතන තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මා දිට්ඨියයි. ප්‍රාණඝාතයෙන් වැළකීම උතුම් දෙයක්. ඒක බුදුපසේ බුදුමහරහතුන් වහන්සේට ඇති ගුණයක්. මමත් ඒක පිළිතනවා කියලා හිතනකොට සම්මා දිට්ඨිය. ඊළඟට ඒ සිතේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියන කුසල විතර්කයක්. ඒක නෙක්ඛම්ම සංකල්පනාටත් වැදෙනවා. අව්‍යාපාද සංකල්පනාටත් වැදෙනවා. අවිහිංසා සංකල්පනාටත් වැදෙනවා. එනිසා සම්මා සංකල්පනා එතන තියෙනවා. ඊළඟට එතන තේනවා නේද? විරති සම්මා කම්මන්තය. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අයින් කරන ක්‍රියාවක් නේ ප්‍රාණඝාතය. අනුන්ට උපදෙස් කියලා කිව්වත් අනුන්ට විධාන කළා කිව්වත් ඒක කාය කර්මයටයි අයිති. එනිසා එතෙන්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලය සිදු නොවීමට තමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා. පහළ කරගත්තා. ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය. විරති සම්මා කම්මන්තය. ඊළඟට ඒ සඳහා උත්සාහය, ඒ සඳහා සිහිය, ඒ සඳහා එකඟත්වය ඇති වුණා. ඒවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බවට පත් වුණා. බලන්න පංචශීලයෙන් එක ශික්ෂාපදයක් සමාදන් වෙනකොට මාර්ගාංග 6ක් අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අදින්නා දාන වේදමණී සික්ඛාපදං සමාධි කියන කොටස් එතෙන්දී අර වගේම මාර්ගාංග 6ක් පහළ වුණා. කාමීස මිත්‍යාචාරා වේදමණී සික්ඛාපදං සමාධියම එතෙන්දී මාර්ගාංග 6ක්ම පහළ වුණා. ඒ තුනේදීම ලැබෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩිපුර ලැබෙන්නේ. යන අනිත් පහත් එක්ක. ඊළඟට අපි බලමු මුසාවාදා වේරමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාක් දුක්චරිතයන්ගෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේරමණී පමණක් නෙමෙයි. මුසාවාදා වේරමණී කියන වාක් දුක්චරිතයෙන් වැළකෙනකොටම විසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පක්ඛලාපා වේරමණී හතරම සමාදන් වුණා වේවා. ඒක නිසා එයින් සමාජයේ సంతානේ වාචයේ දුෂ්චරිත විරතිය නම් වූ විරතියේ සම්මා වාචාව පහළ වෙනවා. එතකොට සම්මා දිට්ඨිය, සම්මා සංකල්පන, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග හයක් එතන පහළ වුණා. ඒ වගේම සුරාමේරේ මධ්‍ය සමාදත්තාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්කයි පිරෙන්නේ. දැන් මෙතනින් පාදා ගන්න පුළුවන් උන අර නිතර මේ සමාදන් වීමේ පටන් අපේ කුසල චිත්ත වාරයක් පාසා අපි ගමන් කරේ කොහෙද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මේ වගේම අපි සංවරණයේ දුතු විට ගෞරව නමස්කාර කළා මේ නමස්කාර කරනවා පසක පීඨවා වඳිනවා මේ පසක පීඨවා වඳින කොටත් මාර්ගාංග හයක් අනිවාර්යෙන් පහළ වෙනවා ඒ කියන්නේ එතන සම්මා වායාම සම්මා දිට්ඨි සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග හයම පහළ වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපේ යම් යම් කුසලයක් කරනවා නම් ඊටාම සරල, ඊටාම කෙටි වේලාවක, ඊටාම කුඩා කුසලයක් කළත් අපේ సంతානේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවාට කියනවා පූර්ව භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරන්න කියන එක අපට බොහෝම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍යගත වෙලා, එක්තැන් වෙලා, දස සීලේ සමාදන් වෙලා, එහෙම නැත්නම් පැවිදි වෙලා, එහෙම නැත්නම් දුතාංගධාරී වෙලා, මේ විදිහට සොහොම් පිට්ඨණයකට වෙලා, ගහක් මුලට වෙලා පමණක් වගේ දෙයක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමත් අය එසේ කරත්වා නේසේනම් ගිහි බෞද්ධයන්ට එදිනෙදා සමාජයේ සෑම කටයුත්තකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කර ගැනීමටයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසා නේද මහා සාගර එකතැනින් ගැඹුරු වී නැත. අඟලෙන්, දියතෙන්, පෙයෙනෙන්, බඹයෙන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මහා මේරු පර්වත සමීපයනොට යතුන් 84000ක් ගැඹුරයි. අද අද දවසක් පවා මහා මේරු පර්වතයේ සියසින් දුටු විද්‍යාඥයෙක් නැහැ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ මහතන් වහන්සේලා අභිඥාලාභීනුත් දැකලා තියෙනවා. මහා සාගරයේ ප්‍රදේශයට යාගන්න බැරි නිසායි මනගන්න බැරිව තියෙන්නේ. එසේ නමුත් 84000ක් උදුන් තරම් ජමුර ඇති මහා සාගරයට වැසගන්නේ අඟලෙන් පටන් ගෙනයි. ඒ වාගේ ඉසරණයෙන් පටන් ගන්න ශාසන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධිය, පසේ බෝධිය, ලෝතුරා සම්බෝධිය දක්වාම ජමුරට ගමන් කරයි. ඒ ගම්බීර ධර්මය සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයේ අදාරන්නට උණු කරන්නේ. අපි ගමනක් යද්දී මල් ගහක් දැකලා ඕම ලක්ෂණ මාර්ගිකලා තියෙනවා. ඒ ලක්ෂණ මාර්ගිකලා තියෙනකොට අයෝනිසෝ මනසිකාරින් ඉන්න තැනැත්තා හිතන අපි ලක්ෂණ මල් ගහක් නේ. එච්චරයි. එයාගේ දැක්ම සම්මාදිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාව සම්මා සංකල්පනා නෙමෙයි. එයාගේ එතනත්තාගේ තෝත මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි වයි පහළ වෙන්නේ. නමුත් බෞද්ධයා එම නැත්තම් යෝනිසෝ මනසිකාරය එමත් නැත්තම් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මල් ගහ දැක්වනක පාටිතන්නේ සාදු සාදු මේ මල තුන් ලෝක අග්‍රගන්නේ වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා ගාට අතදික් කෙරෙන්නේ මල් නෙලි වෙන්නේ ගාවටදීම තමන්ගේ සිත බුදු ගුණයක් ආවර්ජන කරගෙන ඒ පූජා වේවා කියලා සිතින් ආවර්ජන කළා. එනේ මාර්ගස්ථය කුමාරය. අපි මාර්ගය යනකොට රාත්‍රී කාලේ බොහොම ලස්සන ආලෝකව දකිනවා. ඒ කියන්නේ බොහොම ලස්සනට පාරවල් වල එහෙම නැත්නම් යන්තම් වල සරසලා හොරන් වල බොහොම ලස්සන විදුලි බුබුළු ආලෝක දකිනවා. ඉතින් හරි ලස්සනයි කියන හිතුවොත් වැරදි. එතෙන්ද කියන්නේ සාදු සාදු මේ ආලෝකයේ තුන් ලෝකේටම ආලෝකයේ දුන්න කිලෝපදීප සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. කෙලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ වගේ හැම වෙතන අපට ඇහැට දකින්න තියෙන, කනට ඇහෙන, ආක්‍රාණය කෙරෙන, රසවතෙන් දැනෙන, ස්පර්ශයෙන් දැනෙන, හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ග භික්ෂුන් වහන්සේලා හරියම ප්‍රබෝධමත්. උන්වහන්සේලාගේ මුණ දකින්නට හරියම ප්‍රියම් කරයි. ප්‍රසන්නයි. කොයිලාවක දුක් මුසුමෝනක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළා භික්ෂුන් වහන්සේ ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පියවර නගන්නේ වචනයක් කතා කරන්නේ සිතිවිල්ලක් හිතන්නේ යමක් දිහා බලන්නේ යමක් දිහා අහන්නේ යම් කිසියක් කරන්නේ එනි කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටි. ඒක තීත්‍ය ගමනියෝ මග්ග. මේ නිවන් මාර්ග බොහොම ප්‍රීතිමත් ගමන. ඒ නිවන් මාර්ග ගමන් කරන්නාට චිත්ත පීඩාවක් නැහැ. තියෙන චිත්ත පීඩාවක් සංසිඳෙනවා. කාය පීඩාවක් නැහැ. තියෙන කාය පීඩාවක් සංසිඳෙනවා. ශෝකයක් නැහැ. තියෙන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ. තියෙන පරිදේව හැඳින්ම වැළපීම් පවා යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ. තියෙන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික දුම්නසක් නැහැ. මානසික දුම්නස පවා යටපත් වෙනවා. රාගයක් නැහැ. තියෙන රාගයක් යටපත් වෙනවා. දේශයක් නැහැ. තියෙන දේශයක් යටපත් වෙනවා. මෝහයක් නැහැ. තියෙන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ. තියෙන මාන්නය යටපත් වෙනවා. දිට්ඨියක් වෛද්‍ය දැකීමක් නැහැ. ඒවා යටපත් වෙනවා. ඊර්ෂ්‍යාවක් නැහැ. හැමෙතම අනුන්ගේ සම්පත්තියට මෝදණය වෙනවා. මේ විදිහට පවතින්න පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝ හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව පිළිපදිනවා කියන එක සරුවක් යන වාසේ පාදා වදාළා. ලෝකයේ මිනිස්යන් එක්කාසු කළ සංසන්දනය කළ බැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිරිසක් නැහැ කියන්න පුළුවන්. අනිත් පැයට කොච්චරවත් ලෞකික සම්පත් තියෙන්න පුළුවන්. ඒ ලෞකික සම්පත් තුළින් ඒ අය විඳින්නා වූ මානසික තෘප්තිය සංක්ලේශයි. ඒ කියන්නේ කිලිති සහිතයි. නමුත් බෞද්ධයන් විඳින්නා වූ මානසික තෘප්තිය බොහොම निराமிසයි. බෞද්ධයන් නිතරම සලකන්නේ ධර්මානුකූලව. මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තීත ගමනියෝ කියලා දේශනා කළේ. රෝගාතුර කෙනෙකුට පිරිත් දේශනාවක් කරන වෙලාවේ නැත්නම් බෝධි පූජාවක් කරන වෙලාවේ ධර්ම දේශනාවකට සමන් දෙවන වෙලාවේ ඒ රෝගියාගේ සිතට පහළ වෙනවා බලවත් ප්‍රසාදය. කුසල චිත්තේලියක් පහළ වෙනවා. ඔහුගේ සිතේ පහළවන කුසල චිත්ත පරම්පරාව තුළ පහළවන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට ඒ තැනැත්තාට තව ජීවත් වෙන්න පිණිකුත් තියෙනවා නම් මේ වර්තමානව රැස් කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ග කුසලයේ හේතුවෙන් රෝගී පිනමත් වෙලා රෝගාබාධ ඇති වෙන්න හේතු අකුසල යටපත් වෙලා ඒ තැනත්තා සූපත් භාවයටපත් වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කියන සිත සාන්තිය සීමිතයි එවාගෙම භයටපත් වූ කෙනෙක් බාහිරපත්තු තැනැත්තාට ධර්මානුශාසනාවක් කරන විට, පිළිත් දේශනාවක් කරන විට, බෝධි පූජාදියක් කරන විට, ආපින්සලයක් කරන විට ඕගේ සිතේ ප්‍රසාද මූලක කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිතේ ඇති වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕගේ සිතේ පහළ වීම නිසා ඔහු ඒ මොහොතේම බාහිරට ගැනීමෙන් දුර වෙලා තුරන් වෙලා බොහෝම නිර්භීත, බොහොම ප්‍රබෝධමත් සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ වාගේ ඕනෑම අසහනකාරී කෙනෙකුට සානුශීලී බවක් ඇති කරගන්න ඒ කාණ මාර්ගය වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන හැටියට 16 කටයුතු පුරුදු කර ගැනීම. එසා බෞද්ධයන් වශයෙන් අපට තිබෙන්නේ ලාභ අලාභ දෙකේ යථාර්ථ දෙකේ නිന്ദා ප්‍රශංසා දෙකේ සැප දුක් දෙකේදී කම්පා නොවන සිතක් ඇති කරගන්නට නම් උදේ අවදෝ tempatan නිින්දට යනතුරු මම අද ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව කටයුතු කරන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගෙන ඒ කර්ම පිළිවෙත් පිළිමයි. උදේ පාන්දර අපි අවදි වෙන වෙලාවේදී ඒ අවදි වීම සමගම අපි ගන්නවා බුදු ගුණය. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචනේ හිතෙන් කියාගෙන අවදි වෙනවා. මේ අවදි වෙනකොටම අපේ සිතේ පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මුලින් සඳහන් කළානේ ඒ ඉතිපිසෝ ගාථාව නෙමෙයි নমස්කාර පාඨේ පවා සිහි කරන වෙලාවේදී අපේ සිතේ පහළෝනේ සෝමනස්ස සාගත කුසල සිත් පරම්පරාව. ඒ කුසල සිත් පරම්පරාවේ ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි අවදි. ඊළඟට අපේ යම් කිසි බුදු ගුණයක් ආවර්ජනා කරමි. දහම් ගුණයක් හෝ ආවර්ජනා කරමි. සංඝ ගුණයක් හෝ ආවර්ජනා කරමි. මෛත්‍රී සිතක් වූ ආවර්ජනා කරමි එනක් යම් කිසි බුදුබණ පදයක් හරි සිතට නගාගෙන දක්මදිනවා මුණ සෝදනවා මුණ පිහදානවා හඳුන් ඇද ගන්නවා එම නැත්තම් වතුර ස්නානය කරනවා එම නැත්තම් කෑම බීම ආදී සූදානම් කර ගන්නවා අනුභව කරනවා මේ සෑම කටයුත්තකදීම අපට පුළුවන් වෙනවා අර විදිහේ යහපත් දෙයක් සිත සිතා ඒ සනුරූපව කටයුතු කරන්න යටත් පිළිසෙ මේ හිතන්න පුළුවන් බුදු ගුණානන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වෝ සූපත් වේවා බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් මට අන්නයටත් නිරෝගී සැප ලැබේවා බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වෝ කායික මානසික සෝයෙන් සූපත් වේවා ඕනතරම් දේවල් හිතන්න පුළුවන් ඒ හැම හිතින් ලබ්පාසාම පහළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ උතුම් ප්‍රතිපatti මාර්ගයේ කොයි අපි සලකා බලමු මෛත්‍රී සිතක් පහළ කරගන්න වේලාව ගැන දැන් තමන්ගේ නිවසේ ජීවත් වෙන දෙමව්පියන්ද සහෝදර සහෝදරියන්ද දූ දරුවන්ට සේවක සේවිකාදීන්ට අපි අවශ්‍යම සමදා මෙත් වඩන්නට ඕනේ. ඒ මෙත් වැඩීමේදී ගොඩක් වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කටයුතු කරද්දීම තමන්ගේ නිවසේ ඉන්න පින්නතුන් නැත්නම් ඒ සමාජිකයන් සිහි කරගෙන තමන්ට තමන් මෙත් කරගෙන එක එක්කෙනා වෙත මෙත් සිත යවන්නට පුළුවන්. ඒ මෙත් සිත යැවීමෙන් මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වැඩෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී පහළ වෙන කුසල් සිතේ තියෙන සැබෑ දැක්ම. ඒ කියන්නේ මේ සුවපත් වීම කියන එක තියෙන රෝගාබාධ සංසිඳීම පමණක් නෙමෙයිනේ. සුවපත් වීම කියන එක තාත් බව, පසේ බුදු බව, ලෝතුරා බුදු බව දක්වාම සුවපත් වීම තමයි. එතකොට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය සැපය හා කායික මානසික සැපය එවාගෙම ධාන සෝයක් සමාපatti සෝයක් විපස්සනා සෝයක් මාර්ගඵල සෝයක් නිවන් සෝයක් සියල්ලම සම්බන්ධවයි සූපක් වේවා කියන මේ උතුම් වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ සූපක් වේවා කියන මේ වචනේ නිවැරදි. ඒ සම්බන්ධව යොදන ඥාණය සම්මාදිට්ඨියයි. ඒ සම්බන්ධව යොදන උත්සාහ විතර්කය සම්මා සංකල්පනාවයි. ඒ සම්බන්ධව යෙදෙන උත්සාහය සම්මා වායාමයයි. ඒ සම්බන්ධව යෙදෙන සිහිය සම්මා සතියයි. ඒ සඳහා යෙදෙන එකඟත්වය සම්මා සමාධියයි. එනිසා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමක් වෙනවා. ඉතින් මෙතන දැන් කියෝනේ නෑ නෙවැදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන ඒකත් අපි සිතා බලන්නට ඕනේ. දැන් අපි කුසල් සිතකින් ඉන්නවා. යටත් පිළිසෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තෙතන සමාදම් වීමත් කුසාසිතින් වීමක් නේ අපි දැන් තිසරණ සමාදම් වෙනවා පමණක් නෙමෙයි තිසරණේ අනුස්සති භාවනාවක් කරගන්න ඕනේ උදේ හවස තිසරණ සමාදම් වෙනවා පන්සිල් සමාදම් වෙනවා ඒක සමාදාන කුසලයක් ඊළඟට ඒක අනුස්සති කරන්නට ඕනේ එනම් උදේ පටන් නිින්දට යනතුරු දවසේ වෙන කිසිවක් හිතන්නේ නැත්නම් මේක හිත හිතයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදී වශයෙන් ඉතරණේ හා ශික්ෂාපදෙහි ඉතිං කියව කේවා දවස ගෙවනවා. දවසේ හැම කටයුත්තක්ම කරනකොට මේ ඉතිං කියවනවා. එයින් සිද්ධ වෙන්නේ කුමක්ද? සමාදාන සීලය සමාදන් වෙච්ච වෙලාවේ දැන් තියෙන අනුස්සතිය සීලයයි. සීලානුස්සතියයි. ඉතරණේ ආවර්ජනා කිරීම බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ අනුස්සතිය. ශික්ෂාපද ආවර්ජනා කිරීම සීලානුස්සතිය. ඉතින් එයින් අපේ సంతාන තුළ අර සිටිවිල්ලක් සිටිවිල්ලක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. එයින් අපට අපේ సంతාන තුළ අර සිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අපේ సంతානෙ පහළ වෙනවා යහපත් ජීවිත පැවැත්ම. ඕකට කියන්නේ වෝදාර ලක්ෂණය කියලා. දැන් මේ මාර්ගාංග අටේ තියෙන ලක්ෂණ අට. සම්මා දිට්ඨියේ තියෙන්නේ දස්සන ලක්ෂණය. සම්මා සංකල්පනාව තියෙන්නේ අභිරෝපණ ලක්ෂණය. සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිද්ධාන ලක්ෂණය. සම්මා කම්මන්තේ තියෙන්නේ සම්මා සමුත්ථාපන ලක්ෂණය. සම්මා ආජීවයේ තියෙන්නේ ගෝදාන ලක්ෂණය. සම්මා වායාමයේ තියෙන්නේ පක්ඛාන ලක්ෂණය. සම්මා සතියේ තියෙන්නේ උපත්ථාන ලක්ෂණය. සම්මා සමාධියේ තියෙන්නේ අවික්කේප ලක්ෂණය. මේක තෝරලා බලන්න ඕනේ. සම්මා දිට්ඨි කියන එකේ කියවන්නේ දස්සන ලක්ෂණය කියලා. දස්සන කියන්නේ දැකීම. දැන් වාහනයක් හදවල සියදුරු තුමා තමා රාත්‍රී කාලයක නම් ගමන් කරන්නේ වාහන ඉස්සරේ ඉදිරියම යන්නේ ආලෝකයේනේ ලයිට්ලි. ඒකෙන් තමයි පාර දකින්නේ. පාර දැකීම නිසා වාහනේ පදවන්න පුළුවන්. ඒ වාගේ අපේ ආගමික කටයුතු එහෙම නැත්නම් අපේ දෛනික කටයුතු නිවැරදිව ඍජුව ගමන් කරවන්න පුළුවන් වන්නේ මේ සම්මාදිට්ඨිය නිසායි. නිසා හැම දෙයක් ගැනම නිවැරදි දැකීම ලැබෙන බැවින් සම්මාදිට්ඨියේ තියෙන්නේ දස්සන ලක්ෂණයයි. සම්මා සංකල්පනාවේ තියෙන්නේ අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නේ කෙනා නැගිට්ටෝනවා. නැගිට්ටෝනකොටම සමහර තමම නැගිටිනවානේ. තමාගේ ඔරලෝසුවේ සීනුව වැඩිමින් නැගිටිනවා. දැන් භික්ෂූන් වහන්සේලාට ගෙඩි අහන්න යනකොට නැගිටිනවා. සමාද කුකුලන්නකොට නැගිටිනවා. ඒ හැමතැනකදීම නැගිටීමක් වෙන තියෙනවා. නැගිටීම නිසා තමන් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම මේ විතර්කයේව සම්මා සංකල්පනාවේ තියෙන්නේ අපේ සිත නිතරම අරමුණට නංගනවා. ඒ කියන්නේ එකින් එකට අපේ කුසල් සිතේ නංවන්නේ මේ සම්මා සංකල්පනාව. මෙහෙම කරන්න, මෙහෙම කරන්න අන දෙන්න වගේ ස්වභාවයක්. ඒකට කියනවා අභිනිරෝපණ ලක්ෂණය. ඊළඟ සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිත්‍රාණ ලක්ෂණ. සම්මා පරිත්‍රාණය කියන්නේ පුද්ගලයන් එක්කාසු කරන. දැන් මේ ධර්ම දේශනාව කරන වෙලාවේ ශාලා පුරාම ඉන්නැත්තෝ එක්තරා සමාධියකට පත් වෙනානි සිටින්නේ. ඒ සමාධියකට පත් වීම තමයි පරිත්‍රාණ. සමාවිත දේශකයන් වහන්සේලා වටේ ලක්ෂ ගණන් ශාල ජනතාව රැස් වෙනවා. ඒ මොකද ඒ වචනේ තියෙන සම්මා පරිත්‍රාණ. පුද්ගලයන් එක්කාසු කරනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී දසදහස් අස්සක්කන පිරිස එක්කාසු වෙනවානේ ඒ සම්මා පරිග්‍රහණ සම්මා වාචාවෙන් කෙරෙන්නේ කුජලයන් එක්කාසු කරන හිත එක්කාසු කරනවා අදහස් එක්කාසු කරනවා චිතිවිලි සමාධි බවට පමුණුවනවා ඒක සම්මා වාචාවේ තියෙන පරිග්‍රහණ ලක්ෂණ බොරුවක් නැති හේලමක් නැති නපුරු වචනයක් නැති කිස් වචනයක් නැති යහපත් වචන වල සත්‍ය ඒකයි සම්මා කම්මන්තයේ තියෙන සම්මා සමුත්ථාපන ලක්ෂණේ දැන් අපි নমස්කාර කරන් ඉස්සලා දෝත් නගා ගන්නවනේ. ඉස්සලා දෝත තිබුණේ පාතේලාගෙන. දෝත නැංගුවේ අන්න සම්මා කම්මන්තයි. සම්මා කම්මන්තෙන් අපේ දෝත නැගී සිටිය. ඒ වාගේ අලුත් අලුත් කුසල් නගා සිටවන්නේ සම්මා කම්මන්තේනුයි. ඊළඟ සම්මා ආජීවයෙන් කෙරෙන වෝදාන ලක්ෂණය. වෝදාන කියන්නේ පිරිසුදු බව. අපි හැම වෙලාවෙම පිරිසුදු බව සොයනවා සම්මා ආජීවය නිසා. කැටයකට සොයනවා මේක මේක සුදුසුයි මේක නසුදුසුයි කියලා සොයනවා මේක වරදයි මේක නිවැරදයි කියලා සොයනවා ඒ නිසා අපි නිතරම පිරිසුදු භාවකටපත් වෙන්නේ සම්මා ආජීවයෙන් බැවින් ඒකට කියනවා බෝධාන ලක්ෂණය කියලා. ඒවා තේරුම් ගන්න වාකිනවා. සම්මා වායාමී කියන්නේ පග්ගාන ලක්ෂණය. කෙනෙක් පසුබට වෙන වෙලාවේ තවත් කෙනෙක් උනන්දු කරවනවානේ ඒ වගේ මේ වීර්යයෙන් කරන්නේ පසුබට වෙන්න යන සිත් නැවත නැවත නගා සිටුවමින් උත්සාහවන්ත කිරීමයි. ඒක සම්මා වායාමයේ කියන පග්ගාන ලක්ෂණයයි. සෝවාත වීම කුකුල් දීම. ඊළඟ සම්මා සතියේ තියෙන උපක්ඛාන ලක්ෂණයයි පෙන්වලා දෙනවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පෙන්වන්නේ, උසාව කරන්න පෙන්වන්නේ, වටා දෙන්නේ එළද සිටින්නේ මේ සම්මා සතියයි. හරියට දොරටු පාළියක් වගේ. සම්මා සමාධියෙන් කෙරෙන්නේ අවික්කේප ලක්ෂණය. ඒ කියන්නේ හිත විසිරෙන්න දෙන්නේ නැහැ. එක්පාත්මිකතාවයක්, එකඟත්වයක් ඇති කරනවා සම්මා සතිය. මෙන්න මේක නිසා මේ කියන මාර්ගාංග තුලින් අපේ ජීවිතයට විශාල අර්ථයක් සැලසෙනවා. ඒ අපට නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම සරලයි. ඒ වගේම බොහොම ප්‍රීති ගමනියක්, ප්‍රීති ගමනක් මේක නිසා අපි මේ ගැන වැඩියෙන් තේරුම් කරගන්න ඕනේ. දැන් අද දවසේ අපි සැලක බලමු මහා පින්කම් පෙළක් සිද්ධ වුණා. මේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසේ. මේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසේදී බුදුගුණ අපි ආවර්ජනා කළා. පොහොය අටසිල් දසසිල්ලාදී සමාදන්ව රකින්න. ධර්ම ශ්‍රවණය කරන බෝධි පූජාදී පවත්වනවා. අනේක දාගමික පින්කම් වල යෙදෙනවා. ඒ හැම වෙලාවම අපේ సంతානයේ පවතින්නේ මෙන්න මේ කියන මාර්ගාංග වැඩෙන කුසල චිත්ත වීති පරම්පරාවන්. එනිසා ලෝතුරා බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට බුදු ශාසනයේ පිළිවෙත් මඟ අනුගමනය කර ගැනීමට අපි විශේෂයෙන් අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ අදිෂ්ඨානයේ තුලින් අද මේ ඇසල පොය දවස අපට උදා වුණේ ලෝතුරා සරුවක්යන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් දේශනා කළ ඒ අනුත්තර සද්ධර්ම දේශනාවෙන් අවුරුදු 2586කට පස්සේ තමයි අද මේ ඇසල පොය අපට උදාපත් වුනේ. මේ වාගේ ඇසල පොයවල් 100ක්වත් දැක ගන්නට මේ පින්වත් සෑම දිනාට රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝාස ලැබේවා. ඒ ලබන දීර්ඝාස තුලින් දවසක් පාසා නෙමෙයි, පැයක් පාසා විනාඩියක් තත්පරයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හා ලෞකික ලෝකෝත්තර තියෙන අධිමතාර්ථය මුදුන් පමුණවා ගැනීමට උපනිශ්‍රේ වෙන්නේ මේ අතිශ්‍රේෂ්ඨ වූ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව කටයුතු කරගන්නට අපට ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදය සතිය සමාධිය ඥානය තන්නේ චිත්තේ වීරිය විමසාවද තව තවත් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරවා ගනිමු. අද මේ ධර්මානුශාසනයේ සවන් දීමෙන් අත්පත් වූ කුසලානුසංස බලයෙන් දවසින් දවස පුරපස සලක්මින් පින්වත් සෑම දිනාට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් මෙලව ආර්ය සම්පත් ලබා සාම්පරාට ස්වර්ග සංඛ්‍යාත සම්පත් මුදුන් පමනවාගෙන දෙලව ජාගෙන සපිරිවැරින් පැතු බෝධියෙන් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රී ආශිර්වාද කරනවා